සංසාර සම්පන්න අප මෙයට මේ දක්වා ආනාපාන සමාධි භාවනාවේ සමිත භාවනාවක් වශයෙන් සමාධියේ සිත තුළ එකද ඇති වෙන ආකාරයෙන් වඩන ආකාරයේ පිළිබඳ දේශනා දීලා මේ අලුත් ධර්මයන්ට දැන ගැනීම සඳහා ඒ වගේම මේ කරුණායට ඒ දැනුම අලුත් දෙයක් අලුත් වීම සඳහා ඉතාලි මේ දක්වා කරපු ඒ ආනාපාන සමාධි භාවනාව පිළිබඳව පැහැදිලි දේශනාවට දෙක්ටි සාරාංශය ප්‍රකාශ කරන්න පරිදි අපි ගෝරුපුත් කරලා ආනාපාන සති භාවනාව වඩනවා ආස්වාස්වාස්සේ ධර්මයේ සිත පවත්වාගෙන ඒ සිත එකතු කර ගන්නට අපහසුතාවය ඇති නිසා ආස්වාද ප්‍රසවාස දෙස බලාගෙන ගණන් කරන්නට කියලා අප ප්‍රකාශ කළා එහෙම නැත්නම් දුක කියන වචනේ සමග ආනාපාන සති භාවනා කරන්නේ. ගණන් කරනවා කියන්නේ ආනාපාන ආස්වාස කරලා නිමවන දෙකේ දේශය 10 දක්වා පහට අඩු නොවන සේ සහ 10ට නැති වෙන සේ ගණන් කරනවා. ඒ වගේම ආස්වාසයේ නිමවන දෙකම ගණන් කරනවා එසේ සිට 10 දක්වා පහට නොවන සේ. මේ විදිහට නැත්නම් බුද්ධෝ කියන වචනේ ආස්වාස් ප්‍රාසාර සම්බන්ධ කරනවා. ආස්වාද කරනකොට කියලා කියන නම් ආස්වාද කරනකොට කියලා කියනවා. මේ විදිහට විනාඩි 15 20ක් පමණ මේ භාවනාව හරියට කරන්නට පුළුවන් වුණාට පස්සෙ ඒ කියන්නේ වෙනත් අරමුණු කර අසලවන්නේ නැතුව සමාධියේ භාවනා අරමුණෙන් සිට පවත්වාගෙන ඒ භාවනා කර්තව්‍ය කරන්නට හැකියාව ලැබුණාට පස්සෙ අර ගණන් කිරීම හෝ උද්දෝ කියන වචනේ පාවිච්චි කිරීම අත්හැරෙන්නේ දෙවන අධ්‍යයනයේදී ආස්වාස් ප්‍රස්වාස් දෙස බලන ආස්වාස් කරන ආස්වාස්ය සහ ප්‍රස්වාස් කියන ප්‍රස්වාස්ය සිතන මෙහෙම කරන විට චේත පිටියන් නැතුව විනාඩි 25ක් පමණ ඒ කර්මණයම පවත්වා ගන්න හැකියාව ලැබුණාට පසුව ඒ ආස්වාස්ය සිතන්නේ නැතුව ප්‍රස්වාස්ය සිතන්නේ නැතුව ආස්වාද ප්‍රසආස දෙස සිටින් බලාගෙන සිටිනවා. ඒක තුන්වෙනා මෙන්න මේ අවස්ථාවේදී ආස්වාද ප්‍රසආස වදින තැනක් තේරෙනවා. නාසිකාග්‍රේ ඕන කියන්නේ නාසිකාග්‍රේ ඕන නාස්තුරේ අවස්ථාවේ ඕන වදින. අන්නේ වදින තැන දෙක පිළිබඳව ආස්වාද ප්‍රසආස දෙස බලාගෙන ආස්වාදයේ මුල මැද අග සහ ප්‍රාස්වාදයේ මුල මැද අග බලන්න පටන් ගන්නවා. කියන්නේ ආස්වාදයේ වදින තැන ආස්වාදයට වැටෙන්න සුළු වේලාවක් යන තෙකේක මුල වශයෙන් ඊට පස්ව අවස්ථාව මැද වශයෙන් අවසාන කොටස අත වශයෙන් කරනවා ආස්වාදය එහෙමයි ඒ විදිහට මේ මුලැඳාව බලමින් ආස්වාද ප්‍රසන්න වදින තැන සිට පිටවගෙන සිටින විට සංඛාරයේත දීර්ඝ ආස්වාද හෝ කෙටි ආස්වාද ඒ ආකාරයෙන් තමයි දීර්ඝ වශයෙන් හෝ කෙටි වශයෙන් හඳුනා ගන්න පුළුවන්. නේද? ඒ වගේම දීර්ඝ වක්මෙන්න කෙටි ආස්වාද ප්‍රසවාස අඳා ගන්නට පුළුවන්. මේව කරන විට බොහෝ දෙනෙකුට මේ ආස්වාද ප්‍රසවාස සංසිඳීව නොතේ යන කර්යයක් උද්ගත වෙනවා. මෙන්න මේ ආස්වාද ප්‍රසවාස නොතේ ගිය අවස්ථාවේදී වදින තැනම සිත තියාගෙන යන ආස්වාද ප්‍රසවාස වදින තැනම සිත තියාගෙන ඒ දෙසම බලාන සිතින් සිටින විට නැවත ආස්වාස් ප්‍රස්වාස තමන්ට දැනෙනවා. නැවතත් අර කලින් කී වාසේ ආස්වාස් ප්‍රස්වාසයේ මුලැඳාගෙන කලින් හෝ එහෙම නැත්නම් මේ දීර්ඝ හෝ කෙටි ආස්වාස් ප්‍රස්වාස නම් තමන්ට දැනෙන්නේ ඒ අනුව සිතමින් හෝ ඒ දෙස බලාගෙන භාවනා කරන්න ඕන. මෙන්න කරන්නේ නැවතත් ආස්වාස් ප්‍රස්වාස සම්පූර්ණ නැවතත් අර ආස්වාස් ප්‍රසාර වදින තැනක සිට පිටවන්න භාවනා කරන්න ඕනේ. මේ විදිහට බොහෝ වාරයක් සමහර විට ආශාස ප්‍රසාසන දෙරේ තිබෙනවා සමහර විට දෙරේ. ඉතින් මේකට මේ විදිහට භවනා කරගෙන යන විට සමහර අයට පමණක් විවිධාකාර නිමිති දැනෙන්න පටන් ගන්නවා. සමහර විට ආලෝක වශයෙන් නැත්නම් පාට වශයෙන් නැත්නම් ඔය දින දින දින කුකුල් වශයෙන් නැත්නම් ආලෝක පදම්යක් වශයෙන් මේ ආකාර විවිධාකාර නිමිති සමහර අයට පමණක් වෙනවා. මේ අවස්ථාවේදී මේ ප්‍රකාශ කළ හැම නිමිති වෙනවා ඒකේ අවධානයේ යොමු නොකොට ආස්වාස් ප්‍රස්වාසයේම අවධානය යොමු කරගෙන භාවනා කරන්න. එන්න මේව කරගෙන කරගෙන යන විට ආස්වාස් ප්‍රස්වාස සංසිඳිලා නොතේරීම වාගේ ගොස් බොහෝ විලා සමාවේශිත නිශ්චලව වාගේ පවතින අවස්ථාවක් සිද්ධ වෙනවා. එන්න මේ අවස්ථාවේදී සමහර අයට වෙනත් නිමිති පටිභාව නිමිති කියලා පොත්වල දක්වා ඇති නිමිත්තක් පහළවනවා. ඒ දක්වායි අප මේ ඇට මේ ආනාපානස සමාධි භාවනා පිළිබඳ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. අද අපි ප්‍රකාශ කිරීමට අදහස් කරන්නේ ඒ නිමිත් පරිපහර නිමිතියෙන් කියන ලබන නිමිත්ත පහළ වුණාට පස්සෙ කොහොමද කටයුතු කළ යුත්තේ කියන කාරණාවයි. එහෙම නැත්නම් නිමිති පහළ නොවන අය විසින් ආනාපාන සති භාවනාව තවදුරටත් ප්‍රගුණ කෙරෙන්නේ කෙසේද කියන කරුණ. මේ කල්පනා කරන එක මේ හැටි හැම දිනකටම මේ නිමිති කියනවා තේරෙන්න ඕනේ. ඒක දෙන්නේ නැත්නම් අපේ භවනා දියුණු නැtei එහෙම තමයි අනිත් එක කල්පනා කරන්න දෙපා මේ අය මේ අදාදම අදාදම මේ සත්‍යයට මට සිත පස්සම් ගන්න ලැබෙනවා. ඒක සමානුකූලව අනුකූපගාමී විදිහට සිත දියුණු වෙන ක්‍රමයක්. ආනාපානසති සමාන භාවනාවට නිශ්චිතවයි. ඒක නිසා අපි ඉක්මන් වූවාට, කලතල වූවාට ඒවා ලැබෙන්නේ. ඒ නිසා ඉක්මන් නොවි, කලතල නොවි සංසර්ව ආනාපානසති භාවනාවේ නිමග්නවන්නට ඕන. සංසර්ව සංසිද්ධියේ කියන දෙකෙන් අපට සමාධිය ලැබෙන්නේ කලබල වුණාට බැහැ. එනිසා අපි මේ දේශනා ඉදිරිපත් කළ යුතු නිසා මේවා අපි විදිහට කියාගෙන ගියාට බොහෝ දෙනෙකුට ඒවා දකින්නට නොලැබෙන්න පුළුවන්. කෙසේ වෙතත් අපි හිතමු දැන් නිමිත්තක් පහළ වෙනවා කියලා. ඒ කියන්නේ අර කලින් මුලදී පහළ වූ උත්සාහණිකයේ දක්වන ඒ කොටස් ඉක්මවා ගියාට පසුව පසුව ඇගෙන ඒ පටිඝාගණිකයේ කොටස දක්වන්නේ නිමිත්තේ සාමාන්‍යයෙන් නිමිත්තේ කවමඩ වාක්‍යය නලද ඉදිරියෙන් දෙන්නේ ආලෝකයක් හෝ වර්ණයක් තම බොහෝ විට දිස්සයි. සමහර විට ඒ ආලෝකයේ පේනවා මේ කවමද නැතුව නිකන් එරපායනවා වගේ. ඒකෝ තමයි දෙන ආලෝකයක් දිස්සේ. මෙන්න මේ නිමිත්ත පහළ වුණාට පස්සෙ අපි මේ නිමිත්ත වස්තුී භාවයකට පත් කරගන්නවා. මේ මානය කියන කාරණා මේ එහාට මේ භවනා පිළිබඳ කියන කාරණා වෙනත් තැන්වල උගන්වන ක්‍රමය නෙවෙයි. සම්ප්‍රදායික වශයෙන් පොත්පත්වල දක්වා ඇතිගෙන ක්‍රමයේ මේ දක්වා කියන කොටස් ඔක්කොම හැමතැනම කියනවා. එතකොට මේ නිමිත්ත වශීකරණ ක්‍රමය බොහෝ දෙනෙකුට මා කියලා දීලා ඒකේ සාර්ථක ප්‍රතිඵල දක්වන නිසා ඉක්මනට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් බවට මට සැකයක් නැහැ. කොහොමද මේ නිමිත්තක් පහළොත් ඒක වශීභාවයට පත් කරගන්නේ? ඒ නිමිත්ත කියන්නේ සිතට දැනෙන දෙයක් වෙනස් සත්‍ය වශයෙන් ඇති දෙයක් නෙමෙයි. අපේ සිතට යම් කිසි නිමිත්තක් වැටෙනවා ඒක සත්‍ය වශයෙන් ඇති දෙයක්. ඒ සිතට වැටෙන දෙයක්. සිතින් නිර්මිත කරගත් දෙයක්. ඒක නිසා සිතට අනුකූල වන ආකාරයෙන් සිතට අවශ්‍ය වෙන ආකාරයෙන් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. ටිකක් ඈතින් තේරෙන විදිහොත් ඒක ටිකක් ඈතින් වෙනවා. ඉතින් අපිට ඒක ඈත් කරන්න පුළුවන් අපේ සිතට අනුව. ටික ටික එක පාට පුටාක් ඇස්නානත් ඇති කරගන්නත් ලං කරගන්නකත් පුළුවන් සමාගයේ සිට දාන ලං වෙන දෙයක් තමයි ඒක ලං වෙන්නේ. ඊමණින් බලන්න පුළුවන් සාමාන්‍ය පේන මට්ටමට වඩා ඉහළ. ටික ටික ඉහළින් ඒකත් බලන්න පුළුවන් ප්‍රබල සාපේක්ෂව. පහළට පහළට මේක පහළින් බලන්නත් පුළුවන්. විශේෂයෙන්ම පසුසාරයෙන් ඒ කියන්නේ පිටිපස්සෙන් ඒ නිමිත්ත බලන්න පුළුවන්. අපිට පේන්නේ ඉදිරිපස්සෙන් ඉතින් ඉතිරිත් අපිට නිමිත්ත පසුපසින් තේනීමක් කියනකොට පසුපසින් තේරෙන්නේ. මෙන්න මේ විදිහට ඈත් කරමින් ලං කරමින් උස් කරමින් පහත් කරමින් ඉදිරියට ගන්නේ පසුපසට ගන්නමින් ඒ සිත සිතේ අධිෂ්ඨාන ඇති කරගෙන ඒ විදිහට පිළිපැදීම තුළින් ඒ නිමිත්ත පරමද්දුරට පස්සේ ගන්න පුළුවන්. අපට අවශ්‍ය නම් ඒක පුදා කරන්න පුළුවන් අවශ්‍ය නම් කරන්න පුළුවන්. ලොකු කිරීම කරන විට ඉතිං කුට ලොකු කරනවා නම් විශාල වශයෙන් එකවර ලොකු කරන්නට බැහැ. කුඩා කරන එකත් ඉතිං කුට කුඩා කරන්නට පුළුවන්. මෙන්න මේ தත්ත්වය ඇති කරගත්තාට පස්සෙ මේ ශරීරයේ ඇතුළත මේ නිමිත්ත ගන්න පුළුවන් ශරීරයේ පිට තිබෙන පිටට පිටින් තිබෙන නිමිත්ත. අපිට මේ ශරීරයේ පිට තිබෙන එක ඒක ශරීරයේ ඇතුළට ගන්න පුළුවන්. ඇතුළත ගන්නට අදිස්ථාන කරාට පස්සෙ මේ නිමිත්ත බොහෝ විට මොළයේ දිස්සනවා පේනවා. හරියට මේ කායාවන් වතුරක දිස්සන කායාවක් වගේ. අපි හිතමු වතුර බේසමක් කියලා තියෙන උඩ හද තියෙන ඒ වතුර බේසමෙන් හද වැටලා ඒ වගේ මේ මොළයේ දිස්සන. මේ මොළයේ දිස්සනකට වඩා ඉතා සුදුසු මේක මේ අපේ හදවත සමීපයට ගන්නවා. ඒ නිසා අපි මොළයේ දිස්සනත් ඒක අපි හදවතට ගන්නවා. හදවත සමීපයේද හදවත තුල පෙනීමා කියලා හිතනකොට ඒක හදවත තුල පෙනෙනවා. ඒ අන්නේ අවස්ථාවේදී අපි මේ නිමිත්ත දැක්කම සිතින් බලාන සිටවත් සිටිනා කිසිවක් කරන්නේ නැහැ. එන්න මෙහෙම කරගෙන සිටින විට ওই නිමිත්තයි සිතයි කියන දෙක එකක් බවට පත් වෙනවා. ඒකට කියනවා ඒකාග්‍රතාවය කියලා. ඒකාග්‍රතාවය කියන්නේ සිත එකඟකම. නමුත් මේ ධ්‍යාන කතාවේදී ඒකාග්‍රතාවය කියන්නේ සිත එකඟකම නෙවෙයි. ඒ අරමුණයි සිතයි දෙක එකට එකක් වස්පත් වෙනවා. එතකොට නිමිත්ත තමයි හදවත තුළ දැන් දිස් වෙනවා ඒ දර්ශන බලන්න සිටිනවා ටික වේලාවක් යන විට සමහරට කීප වාරයක් කරන විට අර නිමිත්ත නොකෙනී ගොස් සිතයි නිමිත්තයි දෙක එකතු එකක් වෙනවා නිමිත්ත නොකෙනී යන සිත සම්පූර්ණයෙන් ගලක් తీරවා වගේ නිශ්චල වෙනවා සාන්ත වෙනවා චිත්ත ක්‍රියාවෙන් වෙනවා ඒ ඇඟට ශාල සමානයක් දැනෙනවා ඇඟ සැහැල්ලු මේක මේ ආනාපාන සති සමාධි භාවනාවෙන් ලබන්නට පුළුවන් සමාධි මට්ටමේ පහළම තියෙන අවස්ථාව. මේක මේක යහාට සමාධිය දිනු කිරීම දැනීම අවශ්‍ය වන්නේ මොකද ඒ තත්ත්වයට පත්වන සමනක් ඒක කියන එක හොඳයි. ඒ නිමිති පහළ වෙන අය විසින් පිළිකඩිය යුතු ආකාරය. ඉතින් බොහෝ දෙනෙකුට නිමිති පහළවන්නේ නැහැ. ඒ නිසා දැන් මේ කියන්නේ නිමිති පහළ නොවන අය විසින් ආනාපාන සති සමාධි භාවනාව තවදුරටත් ප්‍රගුණ කළ ගැටියුත්තේ කිසියද කියන කරුණයි. දැන් අපි අර කලින් කියවා විශේෂ ආනාපානසති භාවනාවෙන් මම වෙනවා. දැන් ආස්වාද ප්‍රසවාස නොතේරීම තියෙනවා. කිසිම නිමිත්තක් දෙන්නේ සිත නිසලව වගේ පවතින ආස්වාද ප්‍රසවාස සමන්ත තේරෙන්නේ. සිත පිටාරින් කරා යන්නේ නැහැ. නිදිමතකුත් නැහැ. ඒ අවස්ථාවේදී බොහෝ වෙලා ඉන්න පුළුවන් විනාඩි 15ක් 20ක් විතර. නැත්නම් ඉවත් වෙලා. මෙන්න මේ මෙවැනි තත්ත්වයකට පත් වූ අය විසින් ඒ මහාට සමාධියේ ඒ සමාධිය දිනු කර ගැනීම සඳහා දැන් මා මේ කියන ක්‍රමය අනුගමනය කිරීම තුළින් ඉතාම පහසුවෙන් මේ සමාධිය ඇතුළ ගන්න පුළුවන් ඉතින් ඒ ඒ ක්‍රමය අනුගමනය කරන්න. එතකොට මේක මේ පොත්පත්වල හෝ නැත්නම් සම්ප්‍රදාය වශයෙන් පිළිගත් ක්‍රමයක් නෙවෙයි. වෙනත් සංගල ගන්න ක්‍රමයක් නෙවෙයි. අපි මේ සමාධිය දිනු කිරීම තුළින් බලාපොරොත්තු වෙන අදුම වශයෙන් පළවෙනි ධ්‍යානයට පිටපත් වෙනවා. මොකද නිවන් යන්නට නම් සෝවාන් වෙන්නට නම් අදුම වශයෙන් පළවෙනි ධ්‍යානයවත් පිට සමන්ට තිබෙන්න ඕන. විපස්සනා භාවනා කිරීම තුළින් හෝ සමත භාවනා කිරීම තුළින් හෝ පළවෙනි ධ්‍යාන මට්ටමටවත් අදුම තරමින් සිත දිනු වූ අවස්ථාවක පමණමයි සෝවාන් ඵලයට සෝවාන් මාර්ගයට එම නිසා අපේ සිත දියුණු කරගන්න සමාධි සම්මා සමාධිය ප්‍රගුණ කරන්න. මේක අපි සම්මා සමාධිය ගැන දේශනා වල පැයක් විතර මාතක ඉදිරියදී අපේ වචනාක ප්‍රේම කරලා දුන්නා. එතකොට දැන් මේ සම්මා සමාධියේ පළවෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තියෙනවා. මායමේ ඇතිවා මතක ඇති පළවෙනි ධ්‍යානයේ දෙවන ධ්‍යානයේ තුන්වන ධ්‍යානයේ සම්පතර ධ්‍යානයේ වශයෙන් එතකොට මේ ධ්‍යාන වල තියෙන අංග කියන කොටස කියන්නේ ධ්‍යානයක තිබිය යුතු අංග කොටස් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ තියෙනවා ධ්‍යානාංග පහ. චිත්තක විචාර දීති සුඛ ඒකකතාව. එතකොට චිත්තක විචාර දීති සුඛ ඒකකතාව. මේ විතක්කේ කියනකොට අපේ චිත්ත සාමාන්‍යයෙන් හැදෙන්නේ විතක්ක කරනවා කියන සිතිවිලි පහල වෙනවා. සාමාන්‍යයෙන් සිංහල භාෂාවේ විතක්ක කරනවා කියපුවම සාමාන්‍ය අදහස එන්නේ මේ නොඑක ආකාර සිතුවිලි පිටතෙන් ගලාගෙන යනවා නැත්නම් සිතනවා කියලා. ඒක නෙවෙයි මේ ධ්‍යාන කතාවේ විතරක් තියෙන්නේ අදහස. විතක්කේ කියන්නේ භාවනා අරමුණට සිත නැවත නැවත නැංවීම. දැන් උදාහරණයක් කිව්වොත් මේ ආයත පහසෙන් තේරුම් ගන්න පුළුවන් මේ කාරණා. අපි තමයි කෙනෙක් බෙරේකට ගහනවා කියන්නේ. නැත්නම් ඒ බෙරයට අත නැවත නැවත නැවත නැවත ඒ පුද්ගලයා ගෙනියනවා. ඒ දෙරැස්සේ නැවත නැවත අප බඩින්. ඒ නැවත යන්නේ නැවත නැවතත් ඒ දෙරැස්සට අපේ යන්නාසි. භාවනා අරමුණු ආස්වාස ප්‍රාස්වාසයේද චිත්ත නැවත නැවත පත්වීම තමයි විතක්කේ කියන්නේ. එතකොට විතක්කෙන් කරන කාර්ය වන්නේ අරමුණට චිත්ත නැවත නැවත පත්වීම. මේකයි විතක්කේ. මේ ධ්‍යානංගපි ප්‍රගුණ කරන තුනේ සඳහන් මේවා පරිණිමා විස්තර කරනවා. එතකොට ඊළඟට විචාරය. විචාරය කියනකොට අපි සිංහල භාෂාවේ තියෙන ඉතින් කිසිම විචාරයක් නැති උච්චරීකවක් කතා කරනවා. ඒක නෙමෙයි ජීවිතේ කරන. විචාරය කියන්නේ අරමුණේ සිට පැතිරෙන ස්වභාවය. ඒකෙන් තමයි අරමුණ පහස්යෙන් අපිට මුලින් ප්‍රකටව තේරුම් ගන්න. අර කලින් කියපු විචක්කේ අඩු වෙනකොට අපි නිදිමතට අපේ සිත පිට අරමුණු කරලා භාවනාවෙන් පිට අරමුණු කරලා දුවනවා. භාවනා ආරම්භයේ සිට පිළිදන් නැතුව සිත පිට යන්නේ අනුකිෂ්ඨවක් නිසා නෙවෙයි අපගේ විකක්කේ කියන ඒ චෛතසික ධර්මය මැඩමින් ප්‍රබල වෙලා වැඩෙන්නේ නැති නිසා. ඒ විචාරයේදී අරමුණ ප්‍රකට වෙන්නේ නැහැ විචාරය හොඳට Taman තේරෙන්නේ නැහැ. විචාරයෙන් කරන්නේ අරමුණ ප්‍රකට කරලා දෙන්නම කරන්නේ. උදාහරණයක් කියන්නම් දැන් අපි ඒක වතුරකට අපි තෙල් බින්දුවක් උඩ ඉඳලා දානවා. එතකොට මේ තෙල් බින්දුව වතුර මත වැටෙනකොට ඒක තැතිලෙනවා. වතුර මත. අන්න එලෙසින් අරමුණ මත හිත පැතිරෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි විචාරය කියන්නේ. එතකොට මේ ධ්‍යානාංග පහ සම්පත විචාරද තීති සුඛ ඒකයි. පීතිය පීතිය කියන්නේ සිතට දැනෙන සිත පිනවන ස්වરૂපය. සාමාන්‍ය ආනාපාන සතිතාවනා කරන විට ආස්වාද ප්‍රසාර මොකද සංසිඳී ගියාට පස්සේ ඉතාලම සියුම් ආස්වාද ප්‍රසාරස ඇතුල් වෙන පිටන ආකාරය දැනෙන විට නිරාංශ පීඩයක් දැනෙන බෝධිය. නැත්තම් ඔය ධ්‍යාන මට්ටමට පිටසට එකකට වෙන්නේ ධ්‍යාන මට්ටමට පිටපස්සම විශාල පීඩයක් දැනෙනවා. නැත්නම් දිනනවා විදර්ශනා භාවනා කරමින් ඇතිවීම නැතිවීම දැක දැක ආනාපානසති භාවනාව කරන විට නිරාමිත ප්‍රීතියක් ඇති වෙනවා. මේ විවිධ ආකාරයෙන් ඇති වෙන ප්‍රීතිය අපේ සිතට අවශ්‍යයි ධ්‍යානයක් ලැබීම සිත එකඟ කරගන්න. මා මුලදී කියවා මෙයාට මතක ඇති ඊත් මනස කායෝපස්සංගති පස්සංග කායෝ සුඛං වේදේති සුඛිනෝ චිත්තං සමාධියේ. ඒ කියන්නේ ප්‍රීති වූ මනසක් ඇති කෙනාට ප්‍රීති මනස කායෝපස්සම්පති කය සංසිඳෙනවා. මේ කයේ සංසිඳීම අපට අවශ්‍යයි සිතේකම කරගන්නට සිතේ සංසිඳීමත් අවශ්‍යයි සිතේකම කරගන්න. ඒකට කියන්නේ පස්සද්ධි සම්පෝචන කියලා. ඒ සම්පෝචන ධර්ම පස්සද්ධි සම්පෝචන කියන එක මේ අය අහලා ඇති. ඒක නිසා සංසිඳීමයි කියනවා. ප්‍රීතිය ඇතිවීම තුළින් සංසිඳීමයි කියනවා. ඒක මනසකාරය උපස්සන්තේ පස්සන්තකාරය උපස්සන්තේදී කය සංසිඳුණාට පසුව ඒකට අනුකූල වන අනුකූල වන සිත් සිත සංසිඳනවා පිළිද පස්සන්තකාරය උපස්සන්තේදී සාසුඛයක් දෙන්නේ සුඛිනෝතිස්ස සමාධියේ ඒ සුඛයෙන් විතරයි සමාධියට පස්සන්නේ දැන් අපි මේ විතර්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒ පස්සට කියලා ධ්‍යාන අංග පහක් කිව්වා. මෙහිදී දැන් අපි මේ ප්‍රීතිය ගැන කතා කරේ ප්‍රීතිය අපට කලින් කියවාගේ විවිධ ආකාරයෙන් අත්දකින්නට පුළුවන්. ඒ ප්‍රීතිය අපේ සිත තුළ දියුණුවන්නට ඕනේ. සිත සමාධියකට පාරසන්නට. ඒ ප්‍රීතිය දියුණුවෙන් ඉඳලා නම් ඒ ප්‍රීතිය අපි වශී භාවයකට පත් කරලා නියොත් කර ගන්න උත්සාහ ගන්න. අන්න ඒ ප්‍රීතිය තුළින් තමයි කය සංසිඳෙන්නේ. කය සැහැල්ලු වෙන්නේ, කය බර නැති තත්ත්වයට පත් වෙනවා. කය සුවයක් දැනෙන්නේ. ඒ වගේම සිතේ සංසිඳීම නිවීම උද්දරනවා. මෙන්න මේ විදිහට දීති මනස කාය උපස්සම්පති පස්සත් කාය සුඛං වෙති. කාය සංසිඳනාට පස්සේ ප්‍රීතිය ඇතිවෙනාට පස්සේ සුඛය ඇතිවෙනවා. මේ සුඛය තමයි අපි විචක්ක, විචාර, ප්‍රීති, සුඛ කියන එක කොටගෙන තියෙන්නේ. සුඛය මේ සුඛය කියන්නේ කයට දැනෙන මුළු කයටම දැනෙන කය පිනා යන ස්වરૂපයක්. ප්‍රීතිය සිතට දැනෙන දෙයක්. සුඛය කයට දැනෙන දෙයක්. දැන් මේ උදාහරණයක් කිව්වොත් ඒක තේරෙන්නේ තේරුණාවි. අපි හිතමු වතුරට පෙඟෙන යම් කිසි දෙයක් වතුර උරා ගන්න උරාගත හැකි යම් කිසි දෙයක් අපි වතුරට දාන්න. ඒක වටේටම වතුර උරා ගන්න. ඒ වගේ මේ සුඛය අපේ මුළු කය පුරාම පැතිරිලා අපේ හැම මේ රූප කොටස තුළ මේ සුඛය පිහිටෙන්න පටන් මේක මුල් අවස්ථාවේදී තාම තදින් දැනෙන. මුල්ම අවස්ථාවේදී සුඛය සමාඩ අත්දකින්න විට කයෙන් වතුර පිටිනවා වගේ. කය සිසිල්ලේ නමුත් ඒ පහු වෙනකොට පහු වෙනකොට පුරුදු වෙනකොට ඒ තත්ත්වය අඩු වෙනවා. නමුත් ඒ සුඛය අපි ප්‍රබල කරන්නට ඕනේ. ඒකට සුඛ කියන්නේ. එතකොට තව එකක් තියෙනවා ධ්‍යානාංගයක්. දැන් අපි හතරක් කියනවා. විසර්කේ කියන්නේ මොකද කියලා විචාරය කියනවා. ප්‍රේතිය කියනවා. ඒකත්තතාව. ඒකත්තතාවය කියන්නේ එකඟ බව කියලායි සාමාන්‍යයෙන් කියන්නේ සිංහලෙන්. මේ එකඟ බවනේ මේ ධ්‍යාන අවස්ථාවවලදී ඒකත්තතාව කියන එකෙන් අදහස් කරන්නේ. මුලදී දේශනාවේදී මුලදී මේ දේශනාවේ මුල් හරියට කියලා මතක ඇති ඒකාග්‍රතාවය කියන්නේ අරමුණයි සිතයි දෙක එකට එකක් බවට පත් වීම. ඒකෝට ඒකාග්‍රතාවය කියන්නේ අර මේ නිමිත්තයි සිතයි දෙක එකක් වෙනවා වගේ. අපි ආස්වාද ප්‍රාසාසයි සිතයි කියන දෙක එකක් බවට පත් වෙන අවස්ථාවක් වෙනවා. ඒකද කියනවා ඒකාග්‍රතාවය. මේ ධ්‍යානාංග විචය කිරීම මේ පොත්පත් වල තියෙන සම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි මම කියන්නේ. ඒවා පොත්වල තියෙන වෙනස් තැන්වල උගන්වන ක්‍රමෙ නෙවෙයි ඒකම දෙන්න කියන්නේ. එතකොට අපි මෙන්න මේ ධ්‍යාන අංග දියුණු කරන්නට උත්සාහ ගන්නට ඕන. අර නිමිති පහළ වූ උද්දනයන් දෙකින් ඒ කියන්නේ ආනාපාන සති භාවනා ප්‍රගුණ කරනවා සිත ආස්වාද ප්‍රසාර සම්සිඳිලන්නේ ආස්වාද ප්‍රසාරම තේදීම වගේ බොහෝ වෙලා පවතින. ඒ එහාට මේක පහළවන්නේ අන්න ඒ අය විසින් හෝ ඉගෙමත් නැත්නම් කැමැතිනම් නිමිති පහළ වූ කුච්චලයන් විසින් හෝ ඒ දෙකොට සුන්නේ කරන්න පුළුවන්. මේ ධ්‍යානාංග අපි පස්සේ කරන්නට පුළුවන්. ප්‍රගුණ කරන්න උත්සාහ කරන කොහොමද ඒක ප්‍රගුණ කරන්නේ? අපි ආස්වාද ප්‍රසආරත භාවනාව කරලා ආනාපානසති භාවනාවේ නිමත් වෙලා අර සිත නිසල වූ තත්ත්වයකට යනකම් සිත එක ආස්වාද ප්‍රසආරතෙන් තේදී නොතේරී යන තත්ත්වයකට යටපත් වුණාට පසු අදිස්ථානයක් කරනවා මට විචක්කයේ පමණක් මෙපමණ වේලාවක් අපිට විනාඩි 15ක් 20ක් 25ක් සමාන්තර ඇති සත්‍ය ප්‍රමාණයට අනුව මෙපමණ වේලාවක් තේනවා කියලා අදිස්ථාන කරගෙන විතක්කේ පමණක් උදාහරණයක් විනාඩි 15 විතක්කේ පමණක් විනාඩි 15ක් තුළ මම කෙනේවා කියලා අධිෂ්ඨාන කරලා ආස්වාස් දෙස් බලන්න ආස්වාස් කියලා හිතනවා ආස්වාස් දෙස් බලන්න ආස්වාස් කියන සීතල මෙන්න මෙහෙම සීතල වෙන තමාට තේරෙනවා විතක්කේ කියන්නේ කුමක්ද කියලා අරමුණට සිට පස්සීමේ විකල්පයේ කියන එක තේරෙනවා. ඒක පැහැදිලිවම සමහරවිට නිමිති වශයෙන් තේරෙනවා. නිමිති වශයෙන් දැන් එක්කෙනෙක් මට කිව්වා හරියට කෙවිල් දැල්ලක් කුළඹට නැමෙනවා. නිරන්තරයෙන්ම කුළඹට කෙවිල් දැල්ලක් නැමෙනවා වගේ සමාධියේ සිට මේ ආස්වාස් ප්‍රාස්වාස් අරමුණට නැවත නැවත නැවත නැවත පස් වෙනවා දැක්කත් ඒ විදිහට නිමිති වශයෙන් පේන්නත් පුළුවන් එසේ නුවර සමාඩ පැහැදිලිව පේනවා මේ විතක්කය කියන්නේ මේකයි මගේ සිත තුළ විතක්කය දැන් ඇති වෙලා තියෙනවා කියලා අවබෝධයකුත් ඇති වෙනවා විතක්කය අංගයේ දියුනේ මේක වරක් කරලා නැති දෙවරක් කරලා නැති දහ පාලොස්සරයක් විස්කස්සරයක් අනස්සරයක් පමණ වාරයක් ඒ විතක්කය පමණක්ම අදිස්ථාන කර කර වශී භාවයට පත් කර ගන්නට උත්සාහ කරනවා විතක්කේ පමණක් මෙතෙක් කියලා තියෙනවා. ඊට පස්සේ විචාරය පමණක් මෙතෙක් කියලා තියෙනවා කියලා අර විතක්කය අධ්‍යාන වශී කරගත්තාට පස්සේ විචාරය පමණක් විනාඩි 15 තුළ පෙන්වනවා කියලා අදිස්ත්‍යනවා. ඒ ਵਿਚාරයේ තුළින් අර සිත ආස්වාද ප්‍රසාර අරමුණ අපි ඒ අරමුණේ සිත අරමුණ මත සිත පැතිරෙලා අරමුණ එක ප්‍රකට වෙනවා. ඉස්හාමත්ම සියුම් ආස්වාද ප්‍රසාර පවා ඒ අවස්ථාවේදී දැනෙනවා. බොහෝ දෙනෙක් ආස්වාද ප්‍රසාර නොදේ යනවා කියන්නේ ඒ හේතුව ਵਿਚාරයේ සියුම් නැති නිසා. විචාරයේ සියුම් වෙනකොට අරමුණ ඉතාම ප්‍රකට වෙනවා අරමුණේ සිට පැතිරෙනවා අරමුණේ සිට පැතිරෙන එක ප්‍රකට වේක කිසිම මේකත් අර කියව කාලේ විචාරයෙන්ම ප්‍රගුණ කර ගන්නවා නැත්නම් වශී භාවයට පත් කරනවා නැවත නැවත විවිධ අදිෂ්ඨාන කිරීම කෙරේ විනාඩි 10 හෝ 15 හෝ වෙනි සුළු කාල සීමාවකට පරිදි අදිස්ථාන කර විනාඩි 20කට 25කට 30කට මේ ආදි වශයෙන් ක්‍රමානුකූලව ටිකින් ටික කාලය වැඩි කරගන්නවා මෙන්න මේ ආකාරයට ඒ අංග පහම ජීවන කරගත යුතුයි. විතරක්යක්, විචාරයක්, ප්‍රීතියක්, සුඛයක් ඒකකතාවක් කියන අංග පහ. ඒ අංග පහ සම්පතත්වයකට ප්‍රගුණ කළාට පසුව අපිට පුළුවන් චිත්ත ධ්‍යානයකට පත් කරගන්න ඉතාම පහසුයි. ඒ මෙයක සම්ප්‍රදායික ලෝණ එකක් කියන සත්‍ය ඒකයි. මේ ධ්‍යානයකට අරමුණු වන්නේ අපි භාවනා කරන අරමුණ හෝ පහළවන නිමිති හෝ නෙවෙයි. ධ්‍යානයකට අරමුණු වන්නේ ධ්‍යාන අංග. ඔය කියන ලද විචක්ක විචාර පීතිසිත ඒකාග්‍රතාව කියන ධ්‍යාන අංග. ඕවා සමතත්වයට දියුණු වෙලා ඒකීය තත්ත්වයෙන් සම සමබරතාවයට පත් වෙන අවස්ථාවකයි චිත්ත ධ්‍යානයකට පත් වෙන්නේ. මේකට පසුව ධ්‍යානයටපත් වුණොත් ඒක අත්දකින්න පුළුවන්. ඒ එතකොට මේ විදිහට අංග පහ පස්සේ භාවයටපත් කරගත්තාට පස්සේ තමන් අදිස්ථාන කරන්න ඕනේ එකම ආස්වාස වැල්ලක මේ අංග පහම මැට්ටේ. එකම ආස්වාස වලට මේ අංග පහම තියෙනවා. ඒ කියන්නේ එක ආස්වාසයක් කරනකොට අපිට මේ අංග පහම තේරෙනවා. පළමුවෙන් විතර තේරෙනවා, ඊළඟට විචාරය තේරෙනවා, ඊළඟට පීඩය වෙනවා, ඊළඟට සුඛය වෙනවා, ඊළඟට ඒකාග්‍රතාව තියෙනවා. හරියට එක එකට එක එක එකට සම්බන්ධ වූ ධර්මතා පහක් වශයෙන් තියෙනවා. ඉතින් බොහෝ දෙනෙකුට මා උපදෙස් දෙන්නායකින් කාටවත් බැරුණා මේ අංග පහම එකවර බලන්න. මොකද අර හිතේ ප්‍රඥාව දිනු මැදින්ස සමාධිය දිනු ඇති නිසා අංග පහම එකවර බලන්න පුළුවන් නම් ඉතාම පහසුයි. ඉතින් අනිත් අදිස්ථාන ගන්න මේ අංග පහම එකම හුස්ම රැල්ලක මට දක්නට ලැබේවා කියලා අනිස්ථාන කරලා අරංග භාව වශී භාවයට පස්සනක් පස්සුවයි. ඉතින් ආස්වාද දෙස් බලන ආස්වාද කියලා හිතන ආස්වාද දෙස් බලන ආස්වාද කියලා හිතන. මේ හිතන විට අපිට පේනවා විතක්කයක්, ਵਿਚාරයක්, තේජයක්, සුඛයක්, ඒකාග්‍රතාව කියන අංග පහම එකම හුස්ම රැල්ලක් තුල ක්‍රියාත්මක වන ආකාරය. මේක ඉතින් තේරෙන්නේ නැත්නම් භාෂයෙන් මේක තේරුම් නැත්නම් අපි ඉතින් පහක් කාලෙට ඉස්සරට අල්ලගන්නට බැරි නිසා කලින් එක එකක් අපි ප්‍රගුණ කරලා තියෙන විතරපාදී ඒවා ඒක නිසා දැන් එක එක එකතු කරනවා විතක්කේ විතරක් විනාඩි දෙක තුනක් බලනවා ඊට පස්සේ අධිෂ්ඨාන කරනවා දැන් මට විතක්කේ ඉතරේ දෙකම ඒ එහෙම බලපුවම අංක දෙකක් පහක්යෙන් බලන්න ඊට පස්සේ ඒකත් ටිකක් ප්‍රගුණ කරලා ඊට පස්සේ මට විතක්ක විචාර පීඩ කියන තුනම දෙනවා අංක තුනම දෙනවා කියලා අධිෂ්ඨාන කරනවා මෙන්න මේ විදිහට එකින් එක එකතු කරගෙන ධ්‍යාන අංග පහම එකම හුස්ම රැල්ලක ක්‍රියාත්මක වන ආකාරය අපි අත්දකින්නට එහෙම අත්දකිනවා නම් ඇත්ත වශයෙන්ම ධ්‍යානයකට ධ්‍යානයකට ඇතුල් වීමට දොර ළඟටම අපි ඇවිල්ලා. ඒ කියන්නේ මේ අංග පහම එක විදිහට එකම හුස්ම රැල්ලක අපිට බලන්නට පුළුවන් වුණාට පස්සෙ අප විශ්ින් කළ යුත්තේ අන්තිශාවක් නෙවෙයි. ඒ ආස්වාද ප්‍රස්වාස තුළ ඒ ධ්‍යාන අංග පහ ක්‍රියාත්මක වන ආකාරය බල බලා සිටිනවා. මෙන්න මෙහෙම සිටින විට Tamanට පැහැදිලිවම අර ඒකත්වතාවය කියන එක පිටයි අරමුණයි දෙක එකටපත් වීමව පැහැදිලිව වැටහිලා තියෙන්නේ අංග පහම එකම සම තත්ත්වයට දියුණු වෙලා ආස්වාස්පස්ස සංසිඳන නොතේරලා ගිහිල්ලා ඒ අංග පහෙන් විතු ඵලයේ ධ්‍යානයට සිත පත්න ආකාරයේ සමාපිතාවක් වෙන ඉස්සරහ දක්වනවා. මොකද බුදුරජාණන් වහන්සේ යමක් කියවනම් ඒ කියපු දේ ඒ ආකාරයෙන්ම අපට දකින්න පුළුවන් තියෙනවා. එතකොට අපිට කිසිම සැකයක් නැහැ මේක ඵලයේ ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානය මේක මිත්‍යා සමාධිය සම්මා සමාධිය බොහෝ දෙනෙක් මම මිත්‍යා සමාධිය ගැන යට කලින් කියලා වැරදි සමාධිය වලට පත් වෙලා වැරදි තීරණ වලට බහිනවා මේක මේක ධානයේ මේක උපචාරය අරවන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේමක පාඩවලට අනුකූලව අපට ඒ අත්දැකීම ලැබෙනවා නම් අපට කිසිම හැකයක් නැහැ මේක මේ සමාධිය කියන්නේ. ඒක නිසා මේ අංගපහෙන් යුතුවයි පළවෙනි ධ්‍යානයට සිත පවත්න්නේ. ඉතින් පළවෙනි ධ්‍යානයට අරමුණු වන්නේ මේ අංග පහයි. එම නිසා මේ අංග පහ අපි වශී කරලා මේ අංග පහ සමතත්වයට දියුණු කරගෙන ඒ දෙසම බලා සිටින විට ඒ තුළින්ම අපට සිත අපේ හද තුළට පිටා බැස්සාමින් සිත ඇතුළටම ගොස් සිත නිසල වෙලා සම්පූර්ණයෙන්ම වෙනසිතිවිලි එන්නේ නැතුව සම්පූර්ණ සමාධියකට සිතපත් වෙනවා. මේ ඉන්නහාටත් අපි මේ මේකත් අපේ මේ ආනාපාන සමාධි භාවනාවේ සමාධියේ දෙන පහළම බාලම අවස්ථාව. ඒ ඉන්නහාටත් ඉතින් ප්‍රගුණ කරන එක ගැන කීම එතරම් දැන් ප්‍රයෝජනවත් වන්නේ නැහැ. දැන් ඇති ඒ පිටපතව කරනවා. එතකොට අපි මේ කතා කරේ පළවෙනි මේ සමාධිය වැඩි යුතු නිසා සම්මා සමාධිය අපි දිනු කරගත යුතු නිසා අරමත් පුරපෝෂිත එකඟ කර ගැනීමට සමාධිය ඇති කර ගැනීමට ඉවහල් වන ආකාරයෙන් සමතයක් වශයෙන් ආනාපාන සති සමාධි භාවනා ප්‍රගුණ කිරීමයි මේ දක්වා මේ අය කරේ අදත් ඒකයි කරන්නේ. ලබන සතියේ විදර්ශනා භාවනාවටයි අපි වඩන්නේ. අපේ සමාධියේ දිනුනොත් එකයි ධ්‍යාන වලට පස්සනත් එකයි නොදෙන්නත් එකයි කාටත් පුළුවන් විදර්ශනා කරන්න කර්මතුරු ප්‍රෝසෙත් එකම තමයි පස්සන. ඒවත් සම්පූර්ණ වෙනත් තැන්වල උගන්නන ක්‍රම නෙවෙයි සම්ප්‍රදායික ක්‍රම නෙවෙයි. ඒකයි මම කියන්නේ විවිධ ගමන ස්ථාන වල ගියාට කමන්නේ එක ක්‍රමයක් අනුගමනය කරන්න. මම කියන ක්‍රමය අනුගමනය කරන්න කියලා මා කියන්නේ. කැමති ක්‍රමයක් කැමති කෙනෙක් සම්පූර්ණය කරන්න කැමති භාවනා ප්‍රකාශ නෙවෙයි. ඒක සම්පූර්ණ නිදහස දෙයි. අවශ්‍ය උපදේශයක් ඕනෑම තැනක කරන භාවනාව පිළිබඳ අපෙන් අහන්න අපි ඒකට අවශ්‍ය උපදේශයක් කරන්නේ. අවශ්‍ය නම් අපි දෙන්නේ. ඒකත් කරන්න පුළුවන්. හොඳයි. දැන් එහෙමනම් අපි භාවනා කරන්නට පටන් ගමු.